ඇත්තා වූයේ ගැඹුරු කොටස් පිළිබඳව විවිධ අදහස් මතිමතාන්තර පහළ කළා තියෙනවා. ඒ සෑම දෙයක්ම දැන් කාලේ හැටියට මේක හරි මේක වැරදි කියලා කියන්න කවුරුවක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා මතරත් මේ සූත්‍රය සම්බන්ධයෙන් විවිධාකාර මත පළවේ. අපි ඉදිරිපත් කරගන්න හදන්නේ අපේ තියෙන ඥාන මට්ටමේ හැටියට අපි මේ කරගෙන යන භාවනාවත ඒකෙන් රුකුලක් ලැබෙන ස්වරූපෙට. මේ සූත්‍රය පිළිබඳව වෙන විදිහකට කියනවා මේ අපි ඉදිරිපත් කරගත්ත පාඨය පිළිබඳව අදහසක් ගන්න කලින් මේ සූත්‍රය දිග ජවනිකා රාශියක් සහිත නාටකයක් වගේ. දැන් අපි මේ කතා කරන්න හදන්නේ අඩු ගානේ හතරවෙනි ජවනිකා. මේ සෑම ජවනිකාවක්ම අවශ්‍යයි මේකේ පසුබිම දැනගන්න. <coughs> මොකද්ද මේ අපි කතා කරන්න හදන්නේ කියන්ට ඒකේ පසුබිම අත්‍යවශ්‍යයි. ඒක සාමාන්‍ය මේ සූත්‍ර පිටකේ සඳහන් කරන නිදාන කිය. නිදාන කියන්නේ පසුබිම. ඉතිහාස කතාව. ඉතින් මේක ඉතිහාස කතාව වශයෙන් පළවෙනිම ජවනිකාව පෙන්වන්නේ සර්වචන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩපු වෙලාවක මහා වනයේ කියලා පූජා වෙච්ච ඒ කාටත් <coughs> වගේ පොදුවේ තිබුණේ වන ඡණ්ඩයක් පොඩි වන රේඛාවක් තිබිලා තියෙනවා. සර්වඥන්සේ දවල් දාහනේ වරඳලා ජංගා විහරණය කියලා මේක පොතේ සඳහන් කරන්නේ කකුල් රුදා යන්න එහෙම ටිකක් ඇවිදිනවා. අන්නේ ජංගා විහරණය සඳහා මේ <clears throat> මහා වනයේට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා එතන බේලුවලක් ටික හාය මූලයේ කියලා සඳහන් කරලා තියෙන විශාල බෙලි ගහක් මුල <clears throat> දවල් විවේකීව ගත කරනවා. කොහොම ගත කරනකොට ඒ හරිය හිතකෝ හොඳ ඥානවන්ත වේදේ හොඳට දන්නා වූ දණ්ඩපාණී කියලා. බමුණෙක් ඒ දණ්ඩපාණී කියලා කියන්නේ එයා හැරමිකයක් අතර ගත්ත නිසා දණ්ඩ කියන්නේ දණ්ඩකට ලීයකට පාණී කියන්නේ ඒ අත ඒ අත එවැනි අතක් ඇති මිනිස්සයා අතින් ලීයක් ගත්ත මිනිස්සෙක් කියන වයසක මිනිස්සේ නිතරම මේ හැරමිකෙන් යන කෙනෙක්. එයාට නම දාලා තියෙන දණ්ඩපාණි කියලා. මෙයත් ඇවිල්ලා දැන් සරුවත්තරනාංශය දැකලා දෙන් දෙන්න මේ සතුට සාමිච්ච කතාව කියන්නේ. සතුට සාමිච්ච කතාවේ ඉන්න කමං ඒ බාමුණා දැනගන්නවා මේ අඹදරුවන් රකින්න ව්‍යාපාර කරන කෙනෙක් නෙවෙයි මේ සමන බෞද්ධයන් වහන්සේ. උන්වහන්සේ මේ මේ ආගමික ආධ්‍යාත්මික දෙයකට ජීවිතේ කැප කරපු කෙනෙක් කියලා. ඒ නිසා අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොන වාගේ වාදයක් කොයි වගේ මේ දෙයක් අදහන කෙනෙක්ද කියලා. කිං වාදෝ කිං වාදී සමනෝ කිමක් කායති. ඔබ වහන්සේ කුමක් ශ්‍රාවකයන්ට කියලා දෙනවාද? ඔබ වහන්සේ මොන කුමනනම් දෘෂ්ටියක් කුමනනම් දෘෂ්වාදයක් ඇති කෙනෙක්ද කියලා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ඒ ආධ්‍යාත්මික ධාර්මික පුද්ගලයන් හම්බ වෙච්චාම ඒ ඇත්ත තම තමන් අඳුනාගන්නේ ඒ තමන් අදහන වාදය අනුව තමයි. ආර්ථික දැන ගන්න කෙනෙක් නම් කොච්චර පොහොසත්ද කියන එක මතයි. සමාජශීලී සම්මේ දෙන්නේ හමු වීමක් නම් සමාජයේ කොච්චර පිළිගත්ත කෙනෙක්ද කියලා. එතනින් ගියාම ආර්ථික දේශපාලන ඒක තමයි තම තම හම්බෙච්චාම එවැනි වෙන්නේ ඇත්තෝ ඉතින් ඒ සාධ ප්‍රවත්තමින් ඒ පිළිබඳව ඒ තම තමන්ගේ විශාල වාද විවාද වලට අක්කන පළවෙනි ජවනිකාවේ තියෙන මේ දණ්ඩපාණි බ්‍රාහ්මණයා සර්වතනාචාම් හම්බෙලා උන්වහන්සේගෙන් අහනවා ශ්‍රමණය ඔබ කොමන <clears throat> වාදයක් ඇති කෙනෙක්ද කියලා. ඒක ආයේ වුණාට පස්සේ දැන් සර්වචනාංශයේ දෙන උත්තරයක් <clears throat> මේ <clears throat> සදේවකස ලෝකේ සමාරකේ සස්සමන බ්‍රාහ්මණී සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය න කේචි ලෝකේ විග්ඝය තිත්තති ඒක විස්තර කරනවා යථාචපන කාමේ විහංයොත්තං විහරන්තං තම්බ්‍රාහ්මණං අකතං කතිචින්න කුක්කුච්ඡං භවා භවේ වීත තණ්හා සංඥා නානුසෙන්ති. දැන් මේ යත්තන්න මේක කිව්වට මොන්න දෙමලයක්වත් තේරෙන්නේ නැහැ. ඕන්න ඔය ටික වුණා බමුණට. දැන් මේ කියන කියන කියන යනවා මොනවා කියනවද කියලා දන්නේ නැහැ. බමුණටත් ওই ටික වෙලා හ්ම් කියලා දිවේලියට දාගෙන ඌනට කැලි තුනක් නගලා එහිලා බනල්ල මං එනන් ගිහිල්ලා එන්නම් කියලා කියනවා. ඒ පළවෙනි චාරින් කායෙම හිතා ගන්න පුළුවන් මේ බමුණා යන්න ලෑස්තුනේ සරුවචනාංශයත් එක්ක ආධ්‍යාත්මික ගමනක නමුත් අර සරුවචනාංශික හම්බෙච්ච පළවෙනිම උත්තරේ අපේ වචනේ කියනවනම් බමුණට දිරව ගන්න බෑ. දැන් බලනකොට අපටත් දිරව ගන්න බෑ. ඒකයි අපිට මේ පැය ගණන් මේ සූත්‍රයට ගත කරන්න වෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් මේ ජවනිකාවෙන් ජවනිකාට යනට වැඩිය අපි වොඩිත්තක් අපේ දන්න පාළි ධර්මයට අනුව මේ වෙච්ච නැත්නම් මේ ਸਰවඥාසේ ජීව උත්තරේ ගැන පොඩ්ඩක් බලමු. සර්වඥයන්සේ සඳහන් කරනවා මේක සාමාන්‍යයෙන් පොදු කටට හුරු වචන මාලාවක් මේ පාළි ගන්න කෙනෙකුට නම් සදේවකේ ලෝකේ සස්සමන අප්‍රාක්‍මනා සමාරකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය කියලා සර්වඥයන්සේ මතක් කරනවා නම් සදේවකේ ලෝකේ දෙවියන් සහිත මේ ලෝකේ සමාරකේ මාරයත් සහිත මේ ලෝකේ සබ්‍රහමණ සබ්‍රහ්මණක් සබ්‍රහ්ම සබ්‍රහමණ බ්‍රහ්මයන් සහිත ලෝකයේ සත්සමණ බ්‍රාහ්මණියා පජාය බමුණන් සහිත ප්‍රජාව සහිත මේ ලෝකයේ දේව සදේව මනුසාය මෙතන දෙවියෝ කියලා කියන්නේ ඉස්සලා කියපු දෙවියෝ ඒ උප්පති දේව දිව්‍ය ලෝකේ ඉන්නට මෙතන ඊගාට ආයත් දෙවියෝ කියලා කියනවාද සාමාන්‍ය රජුරවන්ට දේවයන් වහන්සේ කියලා තමයි ලෝකයා සඳහන් කරන්නේ සදේව මනුසාය කියනකොට එතන සඳහන් කරන්නේ මේ රජුරවන් සහිත ප්‍රජාව දේව මනුස්සයන් සහිත මේ ලෝකය කියන්නේ සර්වඥාන්සේ මේ පෙන්නනවා ඔය මනෝ ලෝකයක් නෙවෙයි අපි මේ දන්න සම්මුති ලෝකේ. ඒ සම්මුති ලෝකයේ තියෙන එකක් බව පෙන්වන්න තමයි මේ සඳහන් කරන්නේ සදේවකේ ලෝකේ සමාරගේ සබ්‍රාහ්මණකේ සාසමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය. මෙන්න අපි දෙන්නා මේ ඉන්න ලෝකයේ නකේචි ලෝකේ විග්‍රහය තිත්තති. කිසියම් දෙයක් අල්ලන දැඩිව ගන්න එක තමයි මගේ වාදය. මේ ලෝකේ කිසිම දෙයක් දැඩිව ගන්නෑ. ඒක ඒකේ දැඩිව ගන්න නැතුව කියන පදේ දීලා ඒකට විශේෂණ පද ඒ pāli syntax එකේ හැටියට විශේෂණ පදවල සඳහන් කරනවා යථාචපන කාමයේ විසංයුත්නම් යම් ආකාරයකින් බමුණ කාමයාගෙන් වෙන්ව ඉන්නා වූ බමුණෙක් විතර බමුණයි කියලා කියන්නේ රහතන් වහන්සේට අකතං කති එකට එක කියන්නේ යන්නේ නැති චින්න කුක්කුච්චා එයා දන්නවා මේ කොච්චර ලෝකයා ඔය මේ පරිසර දූෂණ නතර කරන්න හැදුවත් ඔය අසහනය නැති කරන්න හැදුවත් ඔය කවදාකවත් ඔක හරියන්නේ නැති බව හොඳටම දන්න. මේ ලෝකේ තියෙන තාකල් පවතින දේවල් මේවා නැති කරන්න මිනිස්සු අමුඩ ගහගෙන කැසපට ගහගෙන හරියට ධර්මාන්තර පවත්වන කවදාකවත් ඔක ඉවර කරන්න බෑ ඒගොල්ලන් කිසිම සැකයක් නැති මේ යම් කිසි රහතන් වහන්සේ නමක් ඉන්නවනේ ඒ ඒ රහතන් වහන්සේ භවය පිළිබඳ කිසිම තණ්හාවක් නැහැ ඒනද හැඟීමක්වත් මම මේ මේ මට තියෙන දැනුමෙන් මම අතන ප්‍රශ්න විසඳන්න ඕනේ මේ දේශපාලන ප්‍රශ්න විසඳන්න ඕනේ මේ සමාජ ප්‍රශ්න විසඳන්න ඕනේ මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න ඕනේ මගේ ජනතාව මම නගා හිටවන්න ඕනේ කියන මේ මොනම හැඟීමක්වත් නැහැ. අන්න එවැනි කෙනෙක් මේ ලෝකේ මොනවාක්වත් දැඩිව ගන්න නැතුව ඉන්නවාද ඒක තමයි මගේ වාදේ ඒක තමයි මම මගේ ශිෂ්‍යයන්ට උගන්වන්නේ. ඉතින් ඔය කිව්වත් බම්නට තියෙන අර ටිකම තමයි. ඉන්දිවිදිය දාලා රැලි තංගුවකට හ්ම් කියලා නිකන් තොල පෙරලලා ඔළුව විකෘති කරලා බමුණ යන්නේ. මේ මේම සිද්ධියක් වෙනවා. දැන් සරුවචනාංශේ බමුණයි විතරයි මේක දන්නේ. නමුත් සරුවචනාංශයේගේ තියෙන සර්වඥතා ඥානික පැත්තේ මහා ප්‍රඥාව. අනිත් පැත්තේ තියෙන මහා කර්මාවේ උන්වහන්සේට තේරෙනවා මේ බමුණට විතරක් නෙවෙයි මගේ ගෝලයන්ට මේක කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත දේව ප්‍රජාවන් සහිත සමාප්‍රාහ්මණ සහිත මේ ලෝකයේ යමක නොගැටි යමක් තදින් අල්ලගන්න නැතුව ඉන්න පුළුවන් ගතිය. ඒක ඉතින් අර පස්සේ විස්තර කරන විදිහට රහත් වෙලා විවිධ තණ්හා සංඥානුසේ නැතුව එකට එක කියන්නේ නැතුව කුකුස් නැතුව ගත කරන කෙනෙක් යම් ආකාරයකට ලෝකයේ කිසි කෙනෙකුට වාදයක් ඉදිරිපත් කරන්නේ නැතුව මොන වාදයක් ආවත් ඒක පටලවා ගන්න තු ඉන්නවනම් ඕක තමයි මගේ වාදය. බමුණාවේ පටලවා ගන්න. බමුණාවේ කෝල් අරගෙන පසහපච්චාන්සෙ දෙන්නේ පොල්තේ. පැටලෙන්නේ නැහැ උනාද කොහොමඩක්වත් පැටලෙන්නේ. ඉතින් ඒ නිසා බමුණ යනවා. බමුණ ගියාට ඒ බමුණ එච්චර සීල සමාධි ප්‍රඥා විශයෙන් ගිහිලා මේක දැනගෙන ਸਰවඥාතර දෙනුම දීලා දිනුම දීලා ගියා නෙවෙයි. බමුණට මේ කියන දෙමලේ තේරෙන්නේ. ඒ නිසා ගියා. ਸਰවඥාතර තේරුණා බමුණට තේරිච්ච නැති බව. ඒක තමයි සර්වඥතා ඥානෙ. ඒ වගේම උන්වහන්සේට තේරෙනවා දැන් මම මේ වචනේ ගිහිල්ලා මගේ මේ පැවිදි වෙලා මහානදම් පුරු නැත්තන් ඊකට උන්දලාට තේරෙන්නේ නැහැ. මේ මම කියන දේවල් ඈවුවා ඉතින් ඔය පොතේ කියන දේවල් නෙවෙයි මම හිතන්නේ ඒවා. නරුවචනාංශයේ ගිහිල්ලා උන්වහන්සේ කියනවා මහාන බවුණ තමන්ගේ ශාස්ත්‍රීය චිකිත්සා මහණෙනි මම අද දවල් මහවනේ බෙලුවක් ටික ආය ගහමුල ඉන්නකොට අහල බාහිර වෙයි දන්නේ පාණි කියන බ්‍රාහ්මණය ආවා. එයාවිලා අපි දෙන්න බොහොම සෝදෝ සාකච්ඡා කරමින් ඉන්නකොට ඒ බවුණ මගේ ගහුවා මොකද්ද ඔබේ වාදයෙන් වාදී සමනෝ කිමක් කායද කියලා. උභාන්සේගේ වාදේ මොකද්ද? උභාන්සේ ලෝකෙට කියන්න මොකද්ද කියලා ඇහුවා. එතකොට මහණි මම මෙන්න මෙහෙම කිව්වා. සදීවකේ ලෝකේ සමාර්ගයේ සත්සමනකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය දේවමනසාය නකේචි ලෝකේ විග්ගහ්‍ය තිට්ඨති. ඊට පස්සේ අර රහතන් වහන්සේ මේවත් කියනකොට ඇත්ත තමයි අර ස්වාමීන් වහන්සේලාට තේරුනේ. තේරුනේ නැතුනාට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ස්වාමීන් වහන්සේ මොකද්ද මේකෙන් ඔබ වහන්සේ අදහස් කරන්නේ? කිසියම් දෙයක නොගැටි ජීවත් වෙනවා කියන එක තමයි වහන්සේ කියන දේව වහන්සේක වාදේ. ඒ කියන්නේ බීරිකමට බයට මොකක්වත් නෙවෙයි රහත් භාවයේ ලකුණක් විදියට. උන්වහන්සේ ඒ වෙනකොට කාමෙහි විසංයුත්තං මේ සාමාන්‍ය පංචකාම සම්පත්තියෙන් වෙන් වෙලා අකතං කති කවුරුවත් එක්ක එකට එක කියන්නේ යන්නේ නැති මේ රහතන් වහන්සේ නමක් චින්න කුක්කුච්චන් මේ මුත්‍රාස්වාසේ දාන මම මොනවා කරත් මේ ලෝකේ තියෙන දුක අරිඹුවක් අබමල් රේනුවක් වෙනස් කරන්න බෑ. නිසා ඒ පිළිබඳ කිසිම සැකයකුත් නැහැ. ඒක පිළිබඳව උන්වහන්සේ තැවෙන්නෙත් නැහැ. ඒක මහා ප්‍රඥාවෙන් දැකලා කීපිරම කුකුස් නැහැ. ආනේ මිනකොට උන්වහන්සේ තණ්හාව පිළිබඳ හෝ භවය පිළිබඳ සංඥාවක්වත් උන්වහන්සේට නැහැ. අන්න එහෙම කෙනෙක් යම් ආකාරයකට ලෝකයේ දැඩිව යමක් නොගෙන සිටිද ඒක තමයි මගේ වාදය කියලා මම කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේ නමක් කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මොකද්ද මේකෙන් ඔබ වහන්සේ තේරුම් කරන්නේ අදහස් කරන්නේ අපටත් තේරෙන්නේ. අපටත් අර බමුණට වගේ. අනේ එතෙන්දී <clears throat> සරුවචනාංශිකේ ප්‍රශ්නහට සරුවචනාංශේ දැන් මේ ගොල්ලන්ට තේරෙන්න දැන් ඊට වැඩිය ටිකක් තනුක මට්ටමින් ටිකක් සහැල්ලු මට්ටමින් සඳහන් කරනවා යතෝ නිදානම් බික්කු පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං මහණනි මේ පුරුෂයෙකුට මේ ලෝකේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගත කරන පුරුෂයෙකුට යම් වෙලාවක ප්‍රపంచ සංඥා සංඛාවෝ ඒ කියන්නේ මේ අනම්මනං කතා වෙන විදිහ කියනවනම් හිතට එන වෙන මේ වල් භූත හිතවිලි අපේ වචනෙන් කියනවනම් ඒකට සාත්‍ත්‍රිපිටකයේ සඳහන් කරනවා පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ. ඒ පද්ගලයා ඒ කතාවෙම ගිලිලා, ගැලිලා, එහිම නාස්ති වෙලා, හිතවිලි රටාවේ ගැලිලා, ගිලිලා, දවල් හීනෙම නාස්ති වෙලා ඉන්න අන්නේ පුරුෂයෙක ඉන්නවනම් අන්නේ එහි අබිරමණය නොකළ යුතුයි. එහි මේක මේ මං වගේ ඔබලත් හිටපල්ලා කියලා කාටවත් ඒක දෙකම දාරු නොකළ යුතුයි. ඒකට බැසගෙන අචා මගේ හිත නිතරම හිතවිලි වැඩිනේ. මගේ කතාව ඕනට වැඩිනේ කියලා ඒ කියන්නේ කනගාටු වෙන්නේ නැතුව. ඒක කාටවත් ඔයගොල්ලන් මේ වුණොත් හොඳයි කියලා එහෙම කාටවත් එක රෙකමදාරු කරන්නේ නැතුව ඒක ආශා කරන්නේ නැතුව ඉන්නවනම් අන්න එවැනි මිනිස්සෙකුට ඒ කියන්නේ එහෙම ක්‍රමයක් ගන්නවා සරුවචනාන්දේ මේ ක්‍රමයේ දන්නවනම් ඒ පුද්ගලයාට ඔය රාගය, පටිගය, ditthිය, විචිකිච්ඡාව, මානය, භව රාගේ කියන මේ මොනම අනුශේ ධර්මයක්වත් පැටලෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ කෙලෙස් මට්ටම් තුනේ අඩියම කියන අනුශේ කෙලෙස් යාට නැගී හිටින්න විදියක් නැහැ. ඒ විතරක් නෙවෙයි එහෙම පුද්ගලයා තුළ වීතික්‍රම මට්ටමේ කෙලෙස් ගොරෝසු කෙනෙසෙන්නෙත් නෑ ඒව සඳහන් කරන්නේ කොහොමද දණ්ඩ දාන සත්ත්ව දාන කලාව විග්‍රහ විවාද තුවන් තුවන් පේසෙන්ජා. දඬ දාන කියලා කියන්නේ මං කියන වාද මෙයා පිළිගන්නේ ඒ නිසා තමයි මෙයාට දඬුවම් කරන්න ඕනේ. දඬුවම් දෙනවා. සත්ත්ව දාන කියලා කියන්නේ මොහොත ආයුධයකින් පහර දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට කලහ කරන්න ඕනේ. මම මෙයාට ඒත්තු ගන්නන්න ඕනේ. කොහොම හරි මෙයා බුද්ධ ආගමට ගන්න ඕනේ. කියලා කවදාකවත් මෙයාට එන්නේ නැහැ. ඊගාට මේ කල විග්ඝහ විග්ඝහ කියලා දැඩිව ගැන කවදා හරි මැරෙන්න ඉස්සෙල්ලා මම මේ මනසට මේ මතේ කොහොම හරි ඔප්පු කරලා පෙන්නනවා කියලා වගේ දැඩිව මේක ගන්න විවාද කරනවා එහෙම නැත්නම් කලා විග්ඝහ විවාද තුවන් තුවන් තෝතෝ පලපල කියලා ඉතිං ගාගන්න එහෙම නැත්නම් පේසුන්න මේ මනසට විරුද්ධව මේ මනස ඉන්න රස්සාව නැති කරන්න කියලා කියනවා නැත්නම් මේ මනසට විරුද්ධව බොරු කිය බොරු කතා කියනවා අන්න ඔය කියන ඔක්කොම සිද්ධ වෙන්නේ මොන පටලවුණාට පස්සේ තමයි අන්නේ පටලැවින් මේ එන්නේ නැති ආකාරයට. අනුසය මට්ටමේ කෙලෙස්වත් එන්නේ නැති මෙන්න මේ කියන විදිහට කලහ විවාද දණ්ඩ දාන සත්ත්ව දාන විග්ඝහ තුන් තුන් පේනන්නේ එන්නති විදිහට මේ හිතේ තියෙන මේ අතෝරක් නැති හිතවිලි වචනේ තියෙන චාරයක් නැති වාචාලකම් පිළිබඳව නම්බු කරන්නේ නැහැ අවනම්බු කරන්නේත් නැහැ කාටවත් එක කියන්නේත් නැතුව ඉන්නවා කියන්නේ. මේක කියලා දැන් මේ බුහා ස්වාමීන් වහන්සේ දැන් ආයෙ සරයක් පටලයි. මේක තේරෙන්නේ නැහැ. උන්වහන්සේලා මොනේ මොන බලන්නේ දරුවචන්සේ නැගිටලා කුටියට. හ්ම් ඊට පස්සේ දැන් ඉතින් අර කරකොල අතහැරියා වගේ දැන් සංඝයා වහන්සේලා දැනගන්න දැන් හරි වැඩි දැන් ප්‍රශ්නයක් අහන්න දරුවචන්සෙන් අපි හරි ඉස්සලා කියාපු විදිහට <clears throat> නකේචි ලෝකේ විග්ගහ්‍ය තිත්තති කියන වචනේ විස්තර කරලා දෙන්න ගියාම ඊට වැඩි නැත්නම් ඊටත් වැඩි ගැඹුරු සමීකරණයකින් තමයි උත්තරේ දෙන්නේ. උත්තරේ දෙන සර්වත්‍ංශ ගියාට පස්සේ කට්ටිය මොනින් මොන බලා ගන්නවා දැන් ඉතිනවා. ඊට පස්සේ කතා කරලා ඉවර කට්ටිය කියනවා අනේ මේ වාගේ ප්‍රශ්නයක් ආවම අපේ කච්චායන ස්වාමීන් වහන්සේ බොහෝම දැනුමසාරති කෙනෙක්. උන්වහන්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද්ද සරල වශයෙන් විදිහට තේරෙන තාලට කියලා දෙන්න දන්න කෙනෙක්. ඒ නිසා අපි කට්ටියම ඉතුලා කච්චායන ස්වාමීන් වහන්සේ ළඟට යන් කියලා අර පිළිද කතිකාවත් කරගන්න. අධිකා කරගෙන ගිහිල්ලා ඒ ශාසිරු පත්ත දෙහෙලා තුන්සරක් වන්දලා කියනවා ස්වාමීන් වහන්සේ සර්වඥාන්සයාද ධර්ම සභාවට වැඩියට පස්සේ උන්වහන්සේලා දවල් මහවණි වෙච්ච හිග්ගියක් මේ දණ්ඩපාණි බ්‍රාහ්මණය ආපු බවත් දණ්ඩපාණි බ්‍රාහ්මණය සතු සාමිච්චෙන් පස්සේ කිං වාදෝ සමනෝ කිමක් කායිද කියලා මේ සර්වඥාන්සේගෙන් වාදය කුමක්ද කුමක් දේශනා කරන්නෙක්ද කුමක් මේ ලෝකෙට ප්‍රකාශ කරන්න කියලා අහනවා සරුවචනන්සේ දුන්නේ නකේචි ලෝකේ විග්ගය තිට්ඨති කියන සාරපදේ වශයෙන් ඒකයි කියවලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා කොයි වගේ ලෝකයකටද කොයි වගේ කෙනෙක් කියනවාද කියන එකේ පාඩේ සම්පූර්ණ විස්තරය. ඉතින් අපිට මේක තේරුනේ නැහැ. අපි තේරුම් නැති නිසා සර්වඥාන්සේගෙන් ඉල්ලා සිටියා. අනේ මිනාස මේක අපිට තේරෙන්නේ නැහැ. ඒක නිසා කරුණා කළා. මේක අපිට තේරෙන තාලේ කියන්නේ. ඒකෝට ස්වාමීන් වහන්සේ මෙහෙම කතා කරා. "තෝනි දානම් බික්ඛු පුරිසං පංච සංඥා සංකා සමුදා චරಂತಿ එත්තේ චේනාත්‍ය අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං ඒ සේවන්තෝ රාගානුසයන ආදි වශයෙන් සියලු අනුශය කෙලෙස් වලට නිමාව මෙතරයි. ඒ විතරක් නෙවෙයි. තින්න විචිකිච්ඡෝ ඔක්කොම විචිකිච්ඡා ධර්ම දුරු කරනවා. දණ්ඩ දාන, සත්ත්ව දාන, කලහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤම් මේ තේරම නැති වෙනවා කියලා කිව්වා. නමුත් සාහස නිලෝදයක් අපිට තේරුනේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඔබ වහන්සේට පුළුවන් මේ සරුවචනාංශයේ විශ්ි මේ ගැඹුරින් සාරාර්ථයක් වශයෙන් තේරු කරගු දේ අපිට සරලව කියලා දෙන්න. එතකොට අර මේ මහා කච්චාන සංසිකන උඹලා වාගේ සත්තු జాතියක් හරියට මේ හොඳ සාරවත් අරටෝ තියෙන ගහ අරටෝ හොයාගෙන කැලේට ගියලු අඩුවේ ඒ ගහේ අරටෝ තියෙන මහා කඳ අතෑරලා මුල් වලට ගිහිල්ලා මුල් වල අග බලන කඳ අතෑරලා අතු අතෑරලා කොළවල නාරටි වල අරපු හොයන වගේ මේ සරුවච්චන්හන්සේ වැඩ ඉන්නකොට මේ මං වාගේ මේ පුංචි මිනිස්සෙක් ළඟට ඇවිල්ලා මොනවද හොයන්නේ? ඇයි සරුවච්චන්හන්සේ ළඟට යන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ මේ ਸਰවචනාංශගේ ಗುಣ ප්‍රකාශ කරනවා. උඹලා මේ කවුද මේ මගාරවල කාගේ ළඟට දාවේ? එච්චර වටිනා. මේ බුදුහාඳුරෝ ඥානං ඥානති. තතයුත දන්නවා. ඒ වගේම පස්සම් පස්සති. දැකිය යුතු දේ උන්වහන්සේ දැකලා තියෙනවා. ඒ වගේම චක්කු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ වත්තවවත්තං උන්වහන්සේ ඇසත්තෙක් ලෝකේ උන්වහන්සේ ඥානයත්තෙක් ලෝකේ උන්වහන්සේ ධර්මයෙන් හටගත් දෙයක් ලෝකේ පත්තවවත්තං උන්වහන්සේ කිසියම් දෙයක් කවදාකවත් කාටවත් වසංගන්නේ නැහැ දන්න දේ වතක් විදියට කරුණාවන්ත වතක් විදියට උන්වහන්සේ කියලා දෙනවා ඊගාට උන්වහන්සේ යම් අර්ථයක් වටහා ගත්තා නම් ඒක හොඳටම තේරුම් කළ දෙන්න පුළුවන් කෙනා. ඒ වගේ උන්වහන්සේ කියන්නේ අමතස්ස දාතා. අමෘතය දෙන්න. උන්වහන්සේ කියන්නේ අමතස්ස දාතා ධම්මසාමි භගවතෝ. එහෙව් සාර පුද්ගලෙක් මග අරලා මේ මං වාගේ මහා කච්චායන වගේ ස්වාමීන් ළඟට උඹලා ආවේ මොකටද කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒක කියලා දෙන්න මම තරන්නේ නැහැ සර්වඥාන්සේ වැඩි ඉන්නවා කරුණා කළ ගිහිලා සර්වඥාන්සේගේ ඇපිල් කෝට් එකට ඇපිල් එකක් දාන්නේ. එතනනම් පළවෙනි කෝට් එකෙන් පරාදයි. එහෙම නැත්නම් ඒ தත්ත්වේ නැවිසිකිරුවානේ වගේ නඩුව. ඊට පස්සේ අර ස්වාමීන්වහන්සේලා කියන ඇත්තම ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ නම් පස්සම් පස්සති උනාසේ මේ ඇස් ඇස් ඇත්තන් ඥානං ඥානති පස්සම් පස්සේ දත යුත දාන්නවා ඇසතන් අතර ඇසත් ඔබ වහන්සේ කියන සෑම ඒකීති නාමයකට ගැලපෙනවා. නමුත් අපිට මේ වෙලාවේ හැටියට ඔබ වහන්සේ සරුවචන් වහන්සේගේ ඒ ගැඹුරු ධර්ම විස්තර කර දීමේ දක්ෂයෙක් වශයෙන් භික්ෂුන් වහන්සේතර ප්‍රචලිතයි. සරුවචන් වහන්සේ විසින් ඔබ වහන්සේව ඒ මේ තැනටපත් කළා තියෙනවා. ඒ නිසා අපි කෙරේ අනුකම්පා කරනවා. අපි සරුවචන් ටික දෙසරයක් ඇහුවා අහුන්නේ තේරුනේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේටමම ඔබ වහන්සේ කෙරෙහි අපි බැගෑපත් වෙනවා ඔබ මේක මේ කිරිල්ලෙන් අපි ਸਰවචනස නිග්‍රහ කරනවා නෙවෙයි. උභාංශය තමයි මේක අපිට කියලා දෙන්න දන්න කෙනයි කියලා. අර ස්වාමීන් වහන්සේලා ඉතින් අර මහා කොට්ටිත ස්වාමීන් වහන්සේට හානියක් නොවෙන්දා ਸਰවචනහන්සේගේ කීර්තිරාවයට හානියක් නොවෙන්නට බැගෑවේ. ඔන්න එතනදී තමයි මේ ජවනිකාවේ හතරවෙනි මට්ටම. ඊගා මට්ටම පටන් අරගන්න. ඊට පස්සේ අර මහා කච්චන් ස්වාමීන් සඳහන් කරනවා එහෙනම් ඔයත් දැනගන්න ඕනේ. දැන් මේ කියන්න දන්නේ ගැඹුරු. දැන් මේ කතා කරන සම්දේ ඇතුළකට. ඒ නිසා හොඳ සීබුතියල වල අහන්න. මම දැන් මේ කියන්නයි හදන්නේ කියලා අර ගොල්ලන්ගේ ධර්ම ගෞරවය හොඳට පිළිටවනවා. සර්වඥාන්සයට පෙන්නලා සර්වඥාන්සේ මග අරලා මං ගාවට ආවන මතක තියාගන්න ඕනේ මේ ගැඹුරක් කියලා දෙන්න හදන්නේ කියලා අර ගොල්ලන්ට හොඳට ඒ ධර්ම ගෞරවය ඒ වගේම සැදී පැහැදී සක්කච්ඡාකාරීව බණක් අහන හැටි පිළිබඳ හොඳ මානසික වාතාවරණයක් ඇති කරලා උන්වහන්සේ සඳහන් කරනවා යතෝනි දානම් පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්ත තේනත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං ඒසේවන්තෝ රාගානුසයං දෝසානුසයං මෝහානුසයං කියලා පාඩේම සඳහන් කරනවා මහණෙනි ඇවැත්නි යම් ආකාරයකට යම් හේතුවක් කරගෙන පුරුෂයෙකුට මේ ප්‍රපංචයන් ඒ මනුෂයා වහයලා ගන්නවනම් ඒ වහයලා ගන්නා ප්‍රපංචයන් නම්බු කරන්නත් හොඳ නැහැ අනුන්ට මේවා මේ විදිහට කරපන් කියන්නේ යන්නත් හොඳ නෑ. උන්ට වැඩ ගන්නත් හොඳ නෑ. අන්නේ ප්‍රපංචය යම් කෙනෙක් හඳුනනවා නම් හඳුනාගෙන ඒවත් එක පටලවෙන්න තිබෙන විදිහට. ඒවත් එක හරියට විදුලිය වැඩ කරන කෙනා අතට රබර් රත්තස්මක් දාගෙන වැඩ කරනා වගේ. වැඩ කරනවා නම් ඒ මනුස්සයා සංසාරේ කවදාකවත් නැති විදිහට අර අනුශේ කෙලෙස් නැත්තම් කෙලෙස් වල අනුශේ මට්ටම දක්වාම අයින් කරලා අර කලින් කියාපු තාට සරුවත්යන්ස මතක් කරපු විදිහට දණ්ඩ දාන සත්ත්ව දාන කලා විග්‍රහ විවාද අනුන්ට දඬුවම් කිරීම අනුන්ට සැතින් පහර දීම කියන අවුදලින් ගැසීම ඒ වගේම කලහ දැඩිව ගැනීම විවාද තෝතෝ වරවර කියලා රණ්ඩු කිරීම මොනක්වත් නැහැ. ඉතින් එතකොටත් තුන්වෙනි මට්ටමේ මේ කාගේද මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේගේ විස්තරයත් තාමත් මදි සාමාන්‍යයෙන් හපලා ගන්න තරමට. තාමත් තියෙන්නේ ගැඹුරක්. තාමත් විස්තර වෙන්නේ දාර්ශනික මට්ටමේ. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරනවා ඒ ඒ පහසුබිම් සකස් කළා ආහුසෝ ඇවත්නි චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මේ ඇහැට රූපයක් අපි කියන්නේ පාළියේ නැත්නම් අභිධර්ම ගන්න ආපාතගත වෙනවා. ඇහැට රූපයක් ඇල්ල වැඩනවා. එතකොට අපේ හිතත් දකින හිතත් ඒකට ගියොත් ඔන්න ස්පර්ශය සිද්ධ වෙනවා. ඒකට කියනවා චක්කු සම්පස්සේ කියන්නේ. ඇහි රූපයයි ඇහැයි රූපයයි එකට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ චක්කු සම්පස්සේ පහළ වෙනවා. එතකොට ඒ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු සම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු සම්පස්සේ ඒ චක්කු සම්පස්සය දක්වම කිසියම් කෙනෙකුගේ හිතක කෙලෙසයක්වත් ඒක තවත්තනාන්තයේ සිදුවෙන හැටි රහතන් වහන්සේගේ සිදුවෙන හැටි පෘථග්ජනයන්ගේ සිදුවෙන හැටි කිසි වෙනසක් නැහැ. ඇහැට රූපයක් වදිච්චාම ඇහි ඒ ගැටීම සිදුනා එක නිකන් කැමරාවක් අරලා තියලා ෆිල්ම් එකක් තියෙනවා නම් ඉස්සරහා තියෙන රූපය අවිලාර කැමරාවේ සටහන් වෙනවා. ඒසෝටි කැමරාවේ නෑ මේ දකින්නේ මේ අසභ්‍ය දෙයක්ද, සભ્ય දෙයක්ද, රැකිය යුත්තක්ද නැත්තක්ද කියලා කැමරාවට කිසිම ඒගොල්ලෝ හැඟීමක් නෑ. ඒ වගේ තමයි අපේ හැට රූපයක් ඇවිල්ලා වැටෙනකොට චක්කුංච පටිච්ච රූපේ චුප්පදිච්ච චක්කු විඥානං හිතේ හිතෙන් ගියාට මේ තුන එකට ඇහත් රූපයක් දකින හිතත් එකට පවතින තාකල් ස්පර්ශය පාපය. මෙතනදී හොඳ යෝගාවචරයක් වශයෙන් දැනගන්න පුළුවන් අපේ මනුස්සකමේ තියෙන හොඳ වටිනා වටිනානේ නොවටිනා දෙයක් හිත වෙනවා. ඒ මොකද්ද? ඇහැට රූපයක් එනකොට හිත ඇහැට ගියා නම් අපේ කනින් ශබ්ද ඇහෙන්නේ නැතුව. අපේ නාසයෙන් ගඳ නොදැනී යනවා. දිවට රස නොදැනී යනවා, කයට පහස නොදැනී යනවා, හිතට හිතවිලි නැතුව යනවා. මොකද හිත තියෙන්නේ දැන් ඇහි. හිතට එකවරකට එකයි කරන්න පුළුවන්. යම් වෙලාවක මේ හිත ඇහැට ගියයි කියලා කියන්නේ අපි බීරෙක් බවටපත් වෙනවා. අපි ගොළුෙක් බවටපත් වෙනවා, කොරෙක් බවටපත් වෙනවා, පිලෙක් බවටපත් වෙනවා, අපි හිතාගන්න බැරි කෙනෙක් බවටපත් වෙනවා. එතකොට ඇහැ අපේ මුළු ආත්මෙම මිරිකලා අල්ලගෙන අපි බලන්නේ බාඩපත් කරනවා. අපි ඒ වෙලාවේ බලන්නේ පමණයි. අහන්නෙක් නෙවෙයි, රස බලන්නෙක් නෙවෙයි, රස බලන්නෙක් නෙවෙයි, පහත ලබන්නෙක් නෙවෙයි, හිතන්නෙක් නෙවෙයි. ඒ බලන්නෙක් බවට පත් වෙන්නේ දිගටම ඒ සංසිද්ධිය දිගට යන තාකල් මේ එහි ස්පර්ශය කියන පස්සේ දිගට සිද්ධ වෙනවා. මේ ස්පර්ශය තියෙනවා නම් ඒ කාන්තෙම මේ බලන්න ඒක විඳිනවා. මම මේ බලන්නේ ස්ත්‍රී රූපයක්, මම මේ බලන්නේ පුරුෂ රූපයක්, ආරකේ ගහක් ගලක් සජීවී වස්තුවක් අජීවී වස්තුවක් කියලා ඒ ස්පර්ශ වෙන හැම චිත් හැම චිත්තක්ෂණයකම පස්පස්යේ තියෙන අනිවාර්යයෙන් මේ පුදුලට වේදනාවක් ඇති වෙනවා. මෙතන වේදනාව කියන්නේ රිදෙනවා කියන එක නෙවෙයි විඳිනවා කියන අදහස. පස්සපච්ච වේදනා. ඊට පස්සේ යං වේදේති තං සංජානාති. යමක් වේදනාව කියන চৈতසිකේ පහළ වුණොත් පමණයි ලෝකේ කොච්චර දේවල් තිබුණත් අපට දැනෙන්නේ අපිට වළංගු වෙන්නේ අපිට අදාළ වෙන්නේ වේදනාව තුලින් පමණයි. දැන් මේ වෙලාවේදී ඇහැට වැහෙන සද්ද වලට වේදනාව පහළ වෙන්නෙත් නෑ. අපි බීරෙක් වගේ අපිට ඒක පිළිබඳ කිසිම දැනීමක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම අපිට ගඳක් දැනුණට හිත නෑ. නහය දිනන ගඳක් තියෙනවා. හිතේ තන නැති නිසා අපිට ගඳ සුවඳ දැනෙන්නේ නැති කෙනෙක් විදිහට තමයි අපි බලන චිත්තක්ෂණේ වැඩ යන්නේ. කායත ඒ වෙලාවේ පහස තිබුණාට ඒක හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ මොකද හිත නැහැ. ඒක හරියට මේ gedaraka <coughs> විදුලිය කියනවා අපිට මේක ප්ලග් පොයින්ට් එකයි තියෙන්නේ කියලා. ඒ ප්ලග් පොයින්ට් එකට ගහන්න තියෙනවා ෆෑන් එකක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා, මෝටර එකක් තියෙනවා. තත් කරන තියෙන හීටර් එකක් තියෙනවා, ඔක්කොම තියෙනවා. අපි එක වෙලාවක ෆෑන් එක ප්ලග් කරොත් අනෙක් යන්ත්‍ර නිකම් නිකන් යකට විතරනේ. විතර විදුලිය දුවන්නේ නැත්නම් කිසිම සංවේදීකමක් ඒ යන්ත්‍රවල නැහැ. අපි ෆෑන් එක ගාලා මෝටරයක් ගහුවොත් ෆෑන් එක ගහම සීතල කරන්න පුළුවන් මෝටර එකක් තම කරකවන්න පුළුවන්. හීටරේ ගහුවොත් රත් කරන්න පුළුවන්. විදුලි ආලෝකයක් ගහුවොත් ආලෝක කරන්න පුළුවන්. ඒ විදුලියේ තියෙනවා ප්‍රකාශිත අවස්ථා බොහෝමයක්. ඒ ඔක්කොගෙම එක ප්ලග් එක නම් තියෙන එක උපකරණය එකකට කර ගන්න පුළුවන්. ඒකෝට අනික් උපකරණ නිකම්ම නිකන් යකදෙන්නේ. අපි හිතමු ප්ලග් කරුවට පස්සේ ඒ උපකරණ විදුලිය යන්න ගියාම ෆෑන් එකට විදුලිය දුන්නා ඒක අපිට මිනිස්සෙක් වාගේ විකතෝම අපිට සීසලස ලබා දෙනවා. නිකන් යකට නෙමෙයි. ඒතකොට ඒක වැරක් ගන්න පුළුවන්. පණ තියෙන ළඟ ඉඳගෙන පවන් අත්තකින් පවන් සල්නම්ගේ වැඩ කරලා දෙනවා. නමුත් ඒකෙන් වෙන්නේ මොකද්ද? අනිකුත් පහකට විදුලිය නොදී යනවා. ඒක ඔක්කොම නිකන් යකට බාටපත් වෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත දවසේ තමයි අපිට තේරෙන්නේ අපි මේ කාටුන් චිත්‍රයක් දිහා බලාගෙනයි මේ ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. අපි යමක් බලන වෙලාවේදී අපිට ඇහෙන්නේ නෑ, ගඳ වදින්නේ නෑ, රස බලන්න බෑ, පහසක් නෑ, හිතන්න බෑ. ඒකට හොඳ උපමාවක් ඇත්තට මේ මතුපිණ්ඩික සූත්‍රය ගැන කියනකොට මේ මට ඈත කාලේ මට ඉදිරිපත් කරපු හොඳම ස්වාමීන් වහන්සේලාත් කෙනෙක් තමයි මට මගේ පැවිද්ද මොනදී උදව් කරපු ඒ කටුකුරු ඥානන්ද ස්වාමීන්. ඒ ශාන්ති මේකට පොතක් ලියලා තිනවා concept and reality කියලා. ඕන කෙනෙකුට මගෙන් අඩපාඩුවක් කරනවා මේ පොත අරගෙන කියවන්න පුළුවන්. උන්වහන්සේ මේ නිසන්වනේදී ඔය නිවන නිවීම බණ දේශනා කරනකොට උන්වහන්සේ මේකට මේ කුඟක් විස්තර කරුවා. විස්තර කරනකොට පෙන්නනවා අපි දැන් කරන වීඩියෝ එක බලන්න ඒ කාලේ අපි ඉඳන් සිනමාවක් බලන්න ගියයි. සිනමාවක් බලන්න ගියාම සාමාන්‍ය දැන් තියෙන්නේ ශබ්ද රූප සිනමා. ඒකෙන් අපිට රූප වැටක් පෙන්නවා පැය පැය හෝ පැය කාලක් පුරාම. ඒ පුරාම ශබ්දක් තියෙනවා. මේ දෙක සල්ලි වලට හම්බ වෙනවා. ඉඳගත්තර පස්සේ පුටුවේ ඉන්න මధుරය කනකොට පුටුවේ ඉන්න මකෝ එහෙම කනකොට ඔය කාය සම්පස්සේ හම්බෙන එක නොමිලේ හම්බෙන්නේ. ඒ වගේම බටපිටින් ඉන්න කට්ටිය සිගරට් බොනකොට සිගරට් ගඳ ගන්නවා ඒකත් නොමිලේ හම්බෙන්නේ. අපි නෙල කඩල් පැකට් එකක් හරි චොක්ලට් එකක් හරි අරන් ගියොත් එන්නේ දිවට රස දැනෙනවා. ඒක ඉතින් ඔප්ෂනල් කැමති නම් කන්න පුළුවන් නැත්නම් කයි. ඒ අතරමැද මේ චිත්‍රපටිය හොඳ එකක්ද නරක එකක්ද මේක සුඛාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියලා හිතවිලි වැඩ කරනවා. ඉතින් අපේ කියන අර චිත්‍රපට ශාලාවේ තියෙන අන්ධකාරය වගේ අපි මුල ඉඳලා අගටෝම මෝහයෙන් යුක්තව මේක බලන් ඉන්න නිසා අපිට වෙන්නේ අපි පැයම රූප දැක්කා, පැයම ශබ්ද ඇහුවා, පැයම ගඳ බැලුවා, පැයම රස බැලුවා, පැයම පහස ලැබුවා, පැයම කල්පනා කරුවා කියලා තමයි එළියට එන්නේ. නමුත් සරුවචනාන්තයේ හෝ සාතන් වහන්සේගේ පැත්තෙන් බලනකොට අපි වර එක සද්ධාන වර එක රස බලනවා වර එක ගඳ බලනවා අතනි මෙතනි චිත්තයික තැනක් දැකලා අපි රේඛාවක් කියලා හිතාගෙන බලාන ඉන්නවා. නමුත් ඒකේ තියෙන අතනි මෙතනිම චිත්ත චිත් එකක් විතරයි. ඇත්තට මේ ස්වාමීන් වහන්සේ අන්තිමට වාදේ නගලා පෙන්නනවා මේ චිත්‍රපටියේ සංස්කරණය කරන්නේ බලන මිනිහා. ඒ මනුස්සයා තමයි මේකෙන් කැලලා මේකෙන් කැලලා මේකෙන් කැලලා අරගෙන මේක හොඳයි නරකයි ආදී වශයෙන් කියන. ඒ මිනිස්යාම කියලා චිත්‍රපටි දෙවනි සැරේ බැලුවොත් වෙන දෙයක් කියනවා. විචාරකයෝ තව දෙයක් කියනවා. කහදපු මිනිස්යා තව එකක් කියනවා. කවදාකවත් එනවක්. යනවා අපි මේ දවස ඇතුළත මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉදුරන් පහක් සහිත අජ්ජත් බහිතා මේ ඉන්ද්‍රිය සහිත මේ අපි වැඩ කරන්න ගියාම අපි මේ හයෙන් එකයි වැඩ කරන්නේ. අපි කවදාකවත් ඒක දන්නේ අපි හිතනවා හයම උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කියලා. ඒකත් තමයි මේ ආත්මය කියලා පටවන්නේ. අපි දන්නවනම් මේක නිකන් අරහෙන්නේ නැතුව ඉරිකැලි ටිකකින් ඇඳිච්ච චිත්‍රයක්. මේ ඉරිකැලි ටික අයින් කරවට ගන්න දෙයක් නැහැ කියලා අපිට ඇහෙන දේවල් අල්ලන්න අපි මෙච්චර රණ්ඩු කරන එකක් නැහැ. අපිට පේන දේවල් අල්ලන්න අපි මෙච්චර වාද කරන එකක් නැහැ. අපිට ස්පර්ශ කරපු දේවල් අල්ලන ඔච්චරම අපි එකට එක කියන එකක් නැහැ. වාද විවාද කරන එකක් නේ. මේකට ටිකක් හාස්‍ය ජනක උත්තරිකුත් ඒක දවස ධර්ම සාකච්ඡාවදී මතුණා. මේ මේ කියන මේ කාරණා මතු කරන අපි මේ හතරවෙනි ජවනිකාව. එක අමාත්‍යංශයක් තියෙනවා කියලා හිතුවම එක ඇමතිවරයෙක් හරි. ඒ ඇමතිවරයාගේ අමාත්‍යංශයේ අර්ථේ දෙපාර්තමේන්තු හයක් තියෙනවා. දෙපාර්තමේන්තු හයේ හොඳ කඩවසම් මේ ලේකම්වරු 6 දෙනෙක් ඉන්නවා. ප්‍රමිනස් එක තිස්ලා 6 දෙනෙක් ඉන්නවා. නමුත් මේ 6 දෙනාටම ඉන්නේ එක ලස්සන තරුණ මේ ටයිපිස් කෙනෙක් විතරයි කියලා හිතන්න. ඒ 6 දෙනාටම වැඩ කරන්න දන්නේ එකම ටයිපිස් කෙනා අන්තිම දක්ෂ අන්ත හුරු කෝටි ගෑන දරුවෙක්. එයා මේ දෙපාර්තමේන්තු 6 මැද කවුන්ටරේ ඉන්නේ දෙපාර්තමේන්තු වල ඉන්න ප්‍රධානීන් ගෙනත් දෙන සෑම තොරතුරක්ම යා තැන්පත් කරන්නේ ඩිකෝඩ් කරලා. ඒ ස්වරූපෙම නෙවෙයි. යාළඟේ නිසා ඕන තරම් තොරතුරු තියාගන්න පුළුවන් හරිම දක්ෂයි. ඉතින් අර 6 දෙනාට මොකක් හරි වැරක් කරන්න ඕනේ වෙච්චාම ඒ 6 දෙනාම කඩවසම් හොඳ ප්‍රයිවට් එක ලොකු මිනිස්සුනේ. එයා ඇවිල්ලා අර ටයිපිස්ගේ අවධානය ගන්න හදනවා. කණ්ඩායමලා කියනවා මගේ වැඩේ හරි වැදගත්. කරුණාකරලා මගේ ෆයිල් එක හොයලා දෙන්න කියලා. ඉතින් ඒක උඩ කියනවා මේ 6 දෙනාම එක වගේ වැදගත්. මට එක වගේ දෙකයි කරන්න ඕනේ. මට තියෙන අත් දෙකයි. කියලා එතකොට ටයිපිස්ට් යම් කෙනෙකුට අවධානය යොමු කරනවා අනිත් පස්සේ නම් බලන්න ඉඳපයි. අනිත් පස්සේ නම් මොනම දෙයක්වත් කරන්න බෑ. මොකද ෆයිල් එක ගත්තට ඒක ඩිකෝඩ් කරන්න දන්නේ නැහැ. ඒක දාලා තියෙන්නේ වෙන මාධ්‍යයක. අනේ පස් දෙනාම ඇවිල්ලා මේ ලස්සන තරුණ කඩවසම් ඒ ටයිපිස්ට්ගේ <coughs> අවධානය ගන්න හදනවා වගේ උද්දී ඉඳලා හැඳ වෙනකම් ඇහැ කන නාසය දිව කය මන කියන මේ ඔක්කොම මේ විඥානයාගේ අවසානයේ අද අවධානය උදුර ගන්න පුදුමාකාර රණ්ඩුවක් මේකෙන් වැඩියෙන්ම දෙන කඩවසම්ම නැත්නම් කට්ට කයිලා ටික වෙට්ට පිත්තල එක තමයි ඇහැ. ඇහැ තමයි හැමදාම දිනන්නේ. ඊ ගාවට ඇහැට යමක් නැති වෙච්චි ගමන් කන අඳුරන්නේ නැත්නම් කන යපණ්ඩිතා වෙනවා වගේ ඇහැරෙන් යම් කිසි අඩුපාඩක් වෙච්චම කනේ. කන තමයි ඊ ගාවට අරකට අධිරාජ්‍ය පවත්තන්න හදා. ඒක නැති වුණොත් නැහැය ඊට පස්සේ දිව අන්තිම තමයි කාය කවස්තාවක් හම්බ වෙන්නේ. ඒ සර්වචනාංශී සලසන සඳහන් කරනකොට චක්කු සෝත ගහන ජීවා කාය කියලා තමයි සඳහන් කරන්නේ. ඒව රූපයට බරයි ඊගාවට මන මන ආයතන. ඔන්න හයේ <clears throat> පුදුමාකාර රණ්ඩුවක් තියෙනවා. ඒ රණ්ඩුවට හැම වෙලාවෙම විඥාණය තමයි අවසාන තීන්දුව දෙන නිසා විඥානය හැමදාම රජ කරනවා. අර 6 දෙනෙක් වෙච්ච පයිරට්ස් එකටලා ඔක්කොගෙම ඔක්කොම වශයෙන් පවත්වන්න පුළුවන් අර එක තනි ටයිපිස්ට්. අල්කොල කොච්චර සුදුසුකම් තිබුණත් මොනවා කෙරුවත් වැඩේ තීන්දුව කරන්නේ මෙයා අතින් වාරයි. ඒ නිසා විඥාණය මේ ඇහ කන දිව නාසය කය මන කියන දේවල් වල තියෙන හැමදේම තම වශයෙන් පවත්වන්න හැකියාවක් හැකියාවක් තියෙන එකට ඒ තරම් ඉල්ලුමක් තියෙනවා. ඇහත් ඉල්ලනවා චක්ක විඥාණයට යන්නේ. සෝත කන කියනවා සෝත විඥාණයට යන්නේ. නහය කියනවා ගහන විඥාණයට යන. දිව කියනවා මනෝ ජීවා විඥාණයට යන. කය කියනවා කාය විඥාණයට. හිත කියනවා මනෝ විඥාණයට යන. නමුත් විඥාණය තමයි මේකෙදී ලොක් කරන්නේ. එයා තමයි මේ තීන්දුව අරගන්නේ. ඇත්තටම බලනකොට විඥාණය බොහෝම සුපාරි කෙනෙක්. අර අපි ගත නිදර්ශනේ ඉස්තිරි පරාණය. පිළිපැත්ත හොඳ කඩවසම් පුක්තිය නමුත් ඒගොල්ලන්ට මොනවක් කරන්න බෑ. අර ඉස්ත්‍රියාවකේ ඒයි විද්‍යාව දාන්නේ ගන්නවා. නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවොත් මේ හැම ඉන්ද්‍රියක්ම මේ තම තමන්ගේ මේ වැඩේ කරව ගන්නට විඥානයේ සමාධියට හරව ගන්නට පුදුමාකාර උත්සාහයක තියෙනවා. මේක ඔය අපිට උගන්න බොට් නිවන්නනකොට පෙන්නනවා මේ තුන්වෙනි දර්ශනේ මම පෙන්නන්නේ මේකම දේ මතු කරන්ට මේ ද්විබීජ පත්‍රය ඩයිකොටිලියන් ප්ලාන්ට්ස් තියෙනවනේ පැල ඒක බීජ පත්‍රය තියෙනවා තාල වර්ගය. මොන ද්විබීජ පත්‍රි සාක ඒ කියන්නේ ද්විවිධපති. ඒ කියන්නේ ඩයිකොටිලෙන්. ඒ වගේ ඉස්සල්ලා ආමෙන අංකුරය. උඩට එන අංකුරය අනිවාර්යයෙන්ම ශ්‍රාවයක් නිකුත් කරනවා පල්ලෙහා තියෙන මේක එකම අංකුරයකටත් නැගිටින්න දෙන්නේ. ඒකට කියනවා අග්‍රස්ත නිෂේධනය කියලා. එපිකල් ඩොමිනන්සි කියලා. මේ එපිකල් ඩොමිනන්සි තියෙනකම් පල්ලෙහා තියෙන ඔක්කොම අංකුර නිලිනව පවතින්න ඕනේ. ඔයා වැඩෙනකම් උඩ අග්‍රස්ත අංකුරේ සාර වැඩෙන්න වැඩෙන්න ඒක දිගේ පල්ලෙහාට නිතරම ශ්‍රාවයක් ගමන් කරනවා. ඒක ගන්න තාක්කල් කල්ලා හිටින්නේ මේක අංකුරයකටත් වැඩෙන්න දෙන්නේ. යම් වෙලාවක අග්‍රස් අංකුරේ කඩලා දැම්මොත් අර පල්ලෙහාට එන ඒ නිෂේධනේ නතර වෙච්ච ගමන් ඊගාවට තියෙන අංකුරේ වැඩෙන්න පටන් ගත්තොත් එයා ඊට පල්ලෙහා තියෙන ඔක්කොම සප්‍රෙස් කරලා ඉන්නවා. ගෝකේ අග්‍රස් අංකුරේ අඩි 10 15 උඩට ගියාට පස්සෙ තමයි අහම්බෙන් වගේ යට තියෙන එකට අර එන රසායනික අඩු වුණොත් යාට අත්තක් දාන්න පුළුවන්. අන්න ඔය වගේ තමයි ඇහැ නිතරම චක්කු විඥානය පහල කරන තාක්කල් කිසිම සෝත විඥානයක් පහල වෙන්න දෙන්නේ නැහැ. අර අර <clears throat> දැකපු රූපය අභිවදති, අභිනන්දති, අජ්ජෝසායිතිච්චති කියන විදිහට ඒක රස කරමින්, පෙන්නමින් සමාලාට රූපෙට කොච්චර වශී වෙනවද කියනනම් කටත් ඇරෙනවා. <laughs> ඒ තරමටම මත් කරලා තියානින්ද වෙනවා යාට මොකද වෙන්නේ ඒ වැඩ වෙන්නේ නැත්තම් සෝතය දොස් කියන්නේ ඉඳ කියන මේ පුස් දෙයක් අරගෙන ඉවරලා චක්ක මේ විඥානේ පරක්කු කරගෙන ඉන්නවා මට දුන්නා මම මේ ඩොඳ සද්දයක් අසනවා නේ කියලා එයා දොස් කියන එහෙම නැත්නම් නාසයේ කියාවි චක්ක විඥාන හැම වෙලාවෙම රජකම් කරන්න හදනවා විඥාන හැම වෙලාවෙම චක්කුවටම ගන්නවා අතහැරියන මට හොඳ ගඳක් පෙන්වන්න තිබුණානේ මට හොඳ රසයක් පෙන්වන්න ඕන නම් තමයි දිගට ඉතින් ඒක නොවීම පිණිස චක්කු විඥානයේ නිතරම ඒ පුද්ගලයා වශයේ පවත්නවා. මම මේ ගත්තේ නිකන් නෙමෙයි ඔය ඇහැට නාහයට දිවට කනට වැඩි යමක් මට කරන්න පුළුවන් කියලා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන්නේ හැන්ද වෙනකන් පහින්දින්නේ ඇහැට. ඒ නිසා ඇහැ එහෙම නැතුනොත් පුද්ගලයේගේ එමස් කියන්නේ අපෝ ඇහැ වාගේ තිබ්බදී කියලා තමයි අපි කියන්නේ. ඇහැ නැතුනොත් ඉවරයි කියන්නේ. ඔය බීපීඑස් කරපේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ අවුරුදු 92ක් විතර ජීවත් වුණා. අවසාන වෙනකන් ඔය පොත්පත්වල වැඩ කරා. අවසාන අවුරුදු දෙකේ උන්වහන්සේගේ ඇස් දෙක නොපෙනී ගියා. يعني නොපෙනීම අඩු වෙලා ගියා. ඒකට හැන්ද වෙනකන් හැමදාම බිකුරෝදි ගිහිලා මේ BBC එකේ වැඩ කරලා පහය වෙනකන් ගෙදර නිකන් ඉන්නවා මොනවාරි ළඟ ඉඳලා කියවන්නේ කියලා කියනවා මට මේ කියවන්න නැතුව මගේ පොත් කියවලා පුරුදු වෙලා ළඟ ඉඳලා කියවන්නේ කියලා. මොකද තොරතුරු මොනවාරි වැටෙන්න ඕනේ නැත්නම් හිත හරියම පාළුවේ ගත කරන්නේ. ඒවන්තර රූප බලලා මෙහෙම බලනවා වගේ නෙවෙයි අහගෙන ඉනකොට නිතරම කිරනවලු. යොස්කියෝලි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ඥානපෝනික සාංශය කියනවා බෝධි. මේ ඇහැ නැති වුණාට පස්සේ ජීවිතේ නිදිමතක් විතරයි. කොයි පැත්තෙන් දෙන්න හදුවත් මොන sannivedana දුන්නත් මොනම තරම් අතර ඇහෙන් විතර කුප්පන්න බෑ. ඇහෙන් විතර අවසන්න බෑ. ඒ තරම් අපි ඇහැට බැහැලා තියෙනවා. ඒක මොකද හේතුව ඇහැ මේක විවිධාකාරයෙන් මන බන්ධනීය මන නන්දනීය ස්වරූපයෙන් ඉදිරිපත් කර කර ඉන්නවා. ඉදිරිපත් කරන නිසා යාර කවදාකවත් චෝදනාවක් එන්නේ නැති විදිහට කණෙන්, නායෙන්, දිවෙන්, කයෙන් චෝදනාවක් නැති විදිහට ඒ වශයේ පවත්තමින් විභූෂණ පාමි මේ ලෝකෙ පින්න පින්නයි. නිසා අපිට යම් ප්‍රිය වස්තුවක් දැක්කොත් අපි කියන්නේ මගේ ඇහැ ආගිල මේ දරුවා මගේ ඇහැ වගේ මේ පෑන මගේ ඇහැ වගේ කියලා කියන්නේ මොකද ඒ තරම් වටිනාකමක් තියෙනවා නොදන්න රහසක් නේ. ආන්න ඒක මේ ස්වාමීන් වහන්සේ කියනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං චින්නං සංගතිපස්සෝ පස්සපච්චා චින්න සංගතිපස්සෝ පස්සපච්චා වේදනා. ඇහැ මේ විදිහට පැහැරගත්තට පස්සේ විඥානීය අවධානය එයා වින්දනයක් ලබා දෙනවා අපට. මේ වින්දනය ලබා දෙන්නේ බොරුවට නෙමෙයි. මේ ස්පර්ශ කරපු නැත්නම් ඇත්ත සිද්ධි වෙච්ච සිද්ධියකින් තමයි මේ වේදනාව ලබලා තියෙන්නේ. අන්නේ වේදනාව මතින් කරන තමයි අපි හඳුනා ගැනීමක් කරන්නේ. මේ අත්දකින්නේ ඇතුල් වෙන හුස්ම. මේ අත්දකින්නේ පිට වෙන හුස්ම කියලා අපි ඒක හඳුනා ගන්නවානේ. ඒ හඳුනා ගන්නේ ඒක අපි විඳිනා තාලෙට තමයි. ඒ විඳින්න ඉස්සර වෙලා චිත්තක්ෂණයට කලින් ඒක හැපීමක් සිදු වෙනවා. මේ හැපීම සිදු වෙන වාතයට තමයි අපි වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ. හුස්ම වදිනවනේ. අපි සංවේදීකමේ වදිනවා. වදිනකොටම වේදනාව ඇති වෙනවා. අපි ඒක හඳුනගන්න. කොහොමද හඳුනන්නේ? හරියට කැඳේ ගාල බේරුවා වගේ හඳුනා ගැනීම සඳහා මතක් කරනවා පෙන්නලා දෙන්න මේ වෙන මායාව මේ වෙන මේ මේ අපි අපේ තියෙන මේ බය අඩු ගතිය පෙන්නන්නට පෙන්නලා දෙන්න කියන හොඳට ආස්වාද ප්‍රසවාසය පෙන්න හොඳට මෙන්න ආස්වාද මෙන්න ප්‍රසවාසය මෙන්න ආස්වාද මෙන්න ප්‍රසවාසය කියලා අර වේදනාව හොඳට පෙන්නන්න ගන්නේ කියලා. ඒක හඳුනාගත්තට පස්සේ ඒක පිළිබඳව විතක් කිරීමක් කරනවා. විතර්කණයක් සමානලාට විතක කියන පදේ දක්වන්නේ ඒ ආරමුණටම හිත නැංගීම කියලා. භාවනාද විතක්කය කියලා කියන්නේ මෙනෙහි කරනවායි කියලා. ඒ බුද්ධලට මෙනෙහි කරන්න පුළුවන්. මොකද දැන් ආස්වාස වේලාදී ප්‍රස්වාස කියලා පැටලෙන්නේ. ප්‍රස්වාස කරනද ආස්වාස කියලා පැටලෙන්නේ හොඳට වෙන් කර දක්න තහා. එහෙමනම් දැන් මේ අඳුනාගත්ත දේ හොඳට වෙන්වෙන් කොට දැන ගැනීම සඳහා නම් කිරීම පටන් ගන්නවා. විතක්කයට විතක්කේ අරමුණට හිත නැංවීම කරන්න පුළුවන් ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා කියන්නේ. අන්නේ විතක්කණය වුණොත් පමණමයි ඒ ඒ පුද්ගලයාට මේ ඒ දේ පිළිබඳව හීනමැවීමක් කරන්න පුළුවන්. හා අද නම් මගේ භාවනාව හොඳයි. නැත්නම් ඒක හරි සෞත්‍ය භාවනාව සෞත්‍ය. මට ඊයේ තිබුණ තරම්වත් අද නැහැ. ආදි වශයෙන් අර මේ අරමුණට නංවපු ගමන්ම ඒක පිළිබඳව අපි දවල් හීනමැවි ප්‍රපංච කිරීම වටවලල් යෑම ඉතිං වෙන්න පටන් ගන්නවා. අන්නේ ප්‍රපංච ටික වේලාවකින් ඒ පුද්ගලයා වායලා ගන්නවා. ඒකට ආනාපානෙ නෙවෙයි ඥානපානෙ තමයි පටන් අරගන්නේ. පටන් ගන්න ටික වේලාවක් යනකොට අර විදිහට ආනාපානෙ පොඩ්ඩක් ට්‍රක් එක ස්ලිප් කරනවා. යොමු කරුවට පස්සේ හිතවිල්ල දිගේ ගිහිලා සම්පූර්ණ මේ පුද්ගලයා හිතවිල් ජාලක යට වෙන්න පටන් අරගත්තට පස්සේ ඒ මනසේ සමුදාචරන්ති කියලා කියන්නේ මුහුදු රැල්ලක් ඇවිල්ලා ගහුවා වගේ යට වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මනසේ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු අතීත වශයෙන් හෝ වර්තමාන වශයෙන් හෝ අනාගත වශයෙන් ඒ දැකපු රූපය දැන් මෙතන කතා කරන්නේ ආනාපාන නෙවෙයි කතා කරන්නේ ඇහැට දැකපු රූපේ ඒ රූප පිළිබඳව හීනමාව මම ඔහේ ඉන්නවා එමන්ස වර්තමාන චිත්තක්ෂණේ පණ ප්‍රමාදයට වැටෙනවා. එහෙම නැත්නම් මේ අප්‍රමාදී ගතිය නැති වෙලා යනවා. ආන ඔතෙන් ගියාට පස්සේ පමණයි කෙනෙකුට රාගානුසය, දෝසානුසය, මෝහානුසය, විචිකිච්ඡානුසය ඔය කියන අනුසය ධර්ම එන්න පුළුවන් වෙන්නේ මෙන්න විදිහට පිටපොට පැන්නොත් පමණයි. අර මොනේ ධානියට පිට පිටපොට පැන්නොත් පමණයි අනුශය කෙලෙස් එන්න පුළුවන් වෙන්නේ ඒ අනුශය කෙලෙස් ඒමට ආසන්න සාධකයේ වෙන්නේ මේ ප්‍රපංච කිරීම කියන එක. හරි අමාරු වචනේ. විස්තර කරලා දෙන්න හරි අමාරු වචනේ. නමුත් මුළු පැයක් ගත්තත් විස්තර කරලා දෙන්න පුළුවන් වුණොත් ඒක ලොකු ලාභයක්. ප්‍රපංච කියන වචනේට අපි දැන් බහිනවා දැන් අර හතරවෙනි ජවනිකාවේ තවත් එහාට ප්‍රපංච කියන වචනේ අපේ සම්ප්‍රදාන කූල අටුවා විස්තර කරන්නේ තණ්හා මාන දික්තිවත් වශයෙන් කල්පනා කරනවා. විච්ඡ සිද්ධිය ඇත්ත හැටියෙන් දකින්නව නෙවෙයි ඒක දැක්කේ මමයි. ඒ දැක්කේ ඒක මේ චිත්‍රයේ මගේයි. මේක මගේ ආත්මයට ලාභයක්. මේක මගේ ආත්මයට පාඩුවක් ආදී වශයෙන් අර දකින්නේ මේ තමත් තමා කියන වැරදි පුහු ආකල්පයත් එක්ක নানা ආකාර විදිහට තණ්හා වශයෙන්, මාන වශයෙන්, දික්ටි වශයෙන් පටලවා ගන්නවා. මේක නිද්ද වෙන්නේ අර ගැම්මට. ඉබේම සිද්ධ වෙනවා. ඉතින් මෙතෙන් ආවට පස්සේ නම් හොදලා බේරන්න බෑ. මෙතෙන් ආවට පස්සේ කවුරු හරි ඉලා කිව්වත් පිළිගන්න කැමති නෑ මාන්නයක් තියෙනවා කියලා, තණ්හාවක් තියෙනවා කියලා, දෘෂ්ටියක් තියෙනවා කියලා. අපි දෙහිතු මන් දැකපු දේ පිළිබඳව මේව කල්පනා කරුවට ඒක මොකද? රාජාපරාධයක් ඈ. එහෙම දෝෂයක් නෑ. ඒක කෙබරුවට කමක් නෑ කියලා. ඒ පුත්කලා දිගටම කලා විවාද තුන් තුම් පේසුන්යන් කියන ඕන බොරුවක්, ඕන කේලමක්, ඕන රණ්ඩුවක් ඕනේ ගැටුමකට යනවා. ඒක ඒ කියන්නේ ඒ මනුස්සයා කෙලෙස් වශයෙන්පත් වෙලා කාමරාජිනීගේ කාම රාජ්‍යයේ බැලේක් බවටපත් වෙලා ඉවරයි. දැන් සර්වතනට පෙන්වන්න හදන්නේ විපස්සනා භාවනා කරන කෙනාට <clears throat> මෙතෙන්ද ආවට පස්සේ කරන්න දෙයක් නැහැ. මෙන්න මෙතෙන් එන්නේ ඉස්සර වෙලා යම්ම වෙලාවක ප්‍රපංච කරන මට්ටමට ආවනම් ඒ ප්‍රපංච කරන්න ඉස්සරලා ඒ පුද්ගලයා දැන දැන දැක දැක ඒක විතර්කණය කරලා තියෙනවා. ඒකට හිත නංවලා තියෙනවා. ඒ විතර්කණය කරන්න ඉස්සර වෙලා චිත්තක්ෂණ ඉස්සලා එමන්සා ඒක දැනගෙන තියෙනවා. ඒ දැනගන්න චිත්තක්ෂණයට ඉස්සලා ඒක විදලා තියෙනවා. මේක විදිහට ඉස්සලා ඒකත් එක ගැටුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ වගේ දෙයක් මේ ලෝකයේ තියෙන මොනම යන්ත්‍රයකටත් අහු වෙන දෙයක් නෙවෙයි. සරුවචනාංශිකේ තියෙන සර්වඥතා ඥාණයෙන් උන්වහන්සේ මේ චිත්ත වීජයක සිදුවෙන දේ පෙන්ලා දීලා කියනවා ඇහැට රූපයක් හමු වීමත් ඇහැට රූපය හමු වීමත් එක්ක හිත ඇහැට ගිහිල්ලා සංඥාව පහළ වීමත් බුදුහාමුදුරන්ටයි අඟුලිමාලටයි පු탁ජනයට එකම තාලෙක සිදුවේ. ඒක කිසියම් ක්ලේශයක් නෑ ඒක සුද්ධ වස්තුවක් අතර තියෙන. ඊට පස්සේ ඒක ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ කරපු දේ විඳිනවා කියන එක ඒක තපක් වශයෙන් දුකක් වශයෙන් විඳිනවා කියන එක කිසි කෙනෙකුට ඒක කරන්න දෙයක්වත් නැහැ. ඒක දී ඇති සාධකයක්. මෙන්න මේ වේදනාවෙන් පස්සේ තමයි හඳුනා ගැනීමට එන දන තමයි පරණ සංඥාව ඇවිල්ලා මේක මේ මත් කරවන්න හදන. මේකට වෙස් ගන්නන්න හදන. ඒ නිසා අපි දන්නේ නැත්නම් දැන් අඩු ගන්න මේ රූප බලමින් ඉන්න බවක්. මේ දකින්න දකින්න කියලා මෙනෙහි කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේ හිත මේක දැක්කා හොඳයි. මම මේක මේක මංගල කාරණාවක්. එහෙම නැත්නම් නදකින් නොපත. මේක මහා දුක්මංගලයක්. කියලා ඒකත් එක්ක හැප්පෙනවා කියන එක, ඒකත් එක්ක අර කිනොට විසර්කණය කරනවා කියන එක ඒක අපිට ජාතකෙම ආබුදයක්. නමුත් අපිට මතක නැහැ මේ රූපයක් දැකලා මේ ඇහි වෙන සංසිද්ධියක් මේ වෙනකොට කණිබුත් දේවල් එනවා ඒකට අපි බීරි. නාසයෙන් දිවෙන් කයෙන් සිදුවෙන දේවල් වලට බීරි. මේ දැකපු දේ පිළිබඳව මෙච්චරම ගැලීගෙන මේ ඇහි මේ කෙලෙස් පහළ වෙන කියනවත් අපි දන්නේ. මොකද හේතුව නොපුහුණු මනසට ඇහෙන් කනට කනින් නාසයට නාසයෙන් දිවට පනින හිත පිස්සු වඳුරෙක් වගේ කියලා සර්වඥන්ට පෙන්නලා දෙනවා. පිස්සු ඇද්දි වඳුරට පනින්න තියෙන අත්ත බල බලා ඉන්න පනින්න. හිස හැරුණ හැරුණට පනින්න. තාදාක මොනම කමයකට වශී කරන්න බෑ. ඒකේ නොපුහුණු හිත පිස්සු ඇද්දි වඳුරෙක් වගේ. මේ අනයන තන මේක මෙනෙහි කරනවා දැක ගන්නවා කියන එක මොනම තාලෙමත් කරන්න මේ දොරවල් හයම විවෘත වෙලා පු탁ජන හිතකුත් තියාගෙන ඉන්න කෙනෙකුට කෙනෙකුගේ විතර විචිත්‍රත්වයක් මේ කියාපු දෙ මේ නෑ කියන ගතියක් මේ ඔප්පු කරපු දෙ දෙයි මතක නැති වෙන ගතියක් මම කොසම් මොනම තැනකටවත් නෑ නිසා මේ ළඟදී හිටපොන ඉන්දියානු පුද්ගලෙක් මේක මතු කරන්න දෝවේ මනුෂයා කියනවා මට හම්බුනොත් මේ ඉන්ටර්විව් එකක් එකක් සර්වචනාතේකෙක් එක්ක එහෙම නැත්නම් මේ වෙලාවේ දිනන පුතග්ජනෙක් එක්ක නැත්නම් රහතන් වහන්සේ නමක් හෝ පුතග්ජනෙක් එක්ක ඔබට කතා කරන්න හම්නකො මම කවදාකවත් රහතන් වහන්සේලා කතා කරලා වැඩක් නැහැ කියලා. කතා කරන්න ඕන පුතග්ජනෙක් එක්කම ඒ තරම් විචිත්‍රව බොරු කියනවා කියන්නේ. රහතන් වහන්සේ කෝතෝ කාංචයි දුක්ඛයි අනාත්මයි කියලා ඉවරයි. අපිට කිසිම යාදන ගතියක් නැහැ. පුතග්ජනෙක් ළඟට ගියොත් මේ කියප එක මේ නෑ කියන. පුදුම විචිත්‍ර ගතියක් තියෙන මේ හිතේ. ඉතින් සරුවචනාංශයට ඕන වෙලා තියෙන අර බමුණට කියන්නේ ඔන්න ඔහොම විචිත්‍රකමක් තියෙන ඔන්න වගේ නන්නත්තර වෙච්ච ඔන්න ඔන්න වගේ අසරණ වෙච්ච හිතක වාද විවාද පමණමයි ඉතුරු වෙන්නේ කවදාකවත් පොයින්ට් එකට යන්න හම් වෙන්නේ කවදාකවත් මේ කතා කරනකොට sannivedanayak නම් සිද්ධ වෙන්නේ නැහැ sannivedanaye සිද්ධ වෙන්න නම් ඒක සඳහා සතිය සමාධිය කල්ැතු ඇවිල්ලා පරිසරය සකස් කළා කියලා කියනවා. දැන් බුදුරු බණ කියනවා. කොච්චර බණ කිව්වත් මොනින්නවක ඵලයකට වතුර වැක්කිරුවා වගේ කිසියම් දෙයක් ඇතුළට වදින්නේ නැහැ. ඒක සරුවත් සංසේ විතර කවුරක්වත් දන්නේ නැහැ. උන්වහන්සේ හොඳටම දන්නවා මේ බණ ඇහුව තරමට ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ මොකද කලේ මොනින්නමලා තියෙන්නේ. ගුරු භාෂාවෙන් ඒකවල ගියාම කියන්නේ ධර්ම වරුසාව හැමදාම වහිනවා. නමුත් භාජනයේ වහල ඇතුලේ තියාගෙන හිටියට තෙමෙන්නේ නැහැ. පිකරෙන්නේ නැහැ. මොකද එළියෙන් තිබ්බොත් විතරයි ධර්ම වරුසාවේ මේක පිරෙන්නේ. ඒකත් කටපුංචි බඩලගුව භාජනයක් නම් පිරෙන්න කලින්. කට විශාල යටි හිලක් තියෙනවනම් පිළිච්ච ගමන් යනවා. ඔන්න වගේ එක එක පුද්ගලයන් දිහා බලනකොට සර්වඥාන්සේ සදාතනික ධර්ම වරුසාවක් වසන්ඳ අදිස්ථානයක් තියෙනවා. නමුත් ඒක අපිට හරියට ඇහිලා අපි ටික සංනිවේදනය වෙනවා කියන එක බුදුන් දැක්කා වගේ තමයි. ඒක ධර්මයේ දැක්කා වගේ තමයි. මේ සංඝයා දැක්කා වගේ තමයි. Taman අරිකාන්ත සීලක හිතියා වගේ තමයි රහත් වුණා වගේ තමයි. ඉතින් මේවා පිළිබඳ අපි නානා ප්‍රමත පළ කරනවා. අසවල් ස්වාමීන් වහන්සේගේ නම නම් හරිසෝක්. අසවල් එක්කන කිව්වට මට තේරෙන්නේ. ඒක මහා යාන. මේක කතෝලික. අනම් මනම් අනම් මනම් කියන්නේ අවුල් වෙච්ච හිතක ස්වභාවය. හිත නිරවුල් නම් හුලඟෙත් බණ තියෙනවා. හිත නිරවුල් නම් පඩවි ධාතුවෙත් බණ කියනවා. හැම දෙයකම ධර්ම කියනවා. නමුත් අපිට අර පුංචි කාලේ බත් කනකොට අනල කවන්න එපායි නැත්නම් ඇහිත් එක ගා ගන්න මිනිස්. ඒ වගේ තමයි සරුවචනාංශේ හුඳ සද්ධාව උපදින වචිනා ස්වාමීන් වහන්සේලා ලෝකේ පහල කරලා උන්වහන්සේට කිව්වා මේ මිනිස්සු අන්ධ භූතව ඉන්නේ. අන්‍ය විහිතව ඉන්නේ. අනම්මනම් අන්ධ මන්ද වෙලා ඉන්නේ. ඒ නිසා මිනිස්සු පොඩ්ඩක් නතර කරලා සීලක පිහිටව පිහිටවලා ලක්ෂයකට විතර බණ කියවම ඒකට එකෙක් දෙන්නෙකුට ඇහැයි. ඒකයි මේ සත්‍ය ලෝකයේ ඇති ඒකයි බුදුහාමුදුරු කියන්නේ බුදුදහමසේද කවදාකවත් මේ ලෝකයේ තියෙන සංකීර්ණතාව පිළිබඳ සැකයක් නැහැ. මොකද දන්නවා ඒක. දැනගෙන ඉවරලා අන්න අර තේරුම් ගත්ත එකාට නැත්නම් එකීට තේරුම් ගන්න මේ කියලා දෙන්න මෙන්න රූපයක් ඇහැට වැටිච්චාම ඔබ මත් වෙන හැටි. මෙන්න සද්දයක් ආවම ඒක විතරක්ම ලොකු කරගෙන ඒකෙම ගිලීගෙන නැහි ගන්න හැටි. නමුත් ඔබ දැනගන්න ඕනේ මනුසාත්මය කියනකොට එක වෙලාවක ඔය හයම වැඩ කරන්න හැකියාව තියෙනවා. නමුත් මේ විඥානේ පුරුදු කරලා නැති නිසා විඥානේ එකකට නතුණයි කියලා කියන්නේ විඥානේ 80ක් අංශභාගයක්. 80ක් කොර වෙනවා. නිසා උගදෙනෙක් හිතන්නේ මේ එකවරම පහෙන් හයෙම වැඩ ගන්න. චක්කු සෝත ගාහන දිව්වා කාය මන කියන හයම වැඩ ගන්න. ඒක කවදාකවත් වෙන්නේ එකම දේ තමයි විඥානේ මේ හයතම මැද පොදු තැනකට ඇවිල්ලා අනින්ද්‍රිය ප්‍රතිපද විඥානේ බවට පත් වුණාට පස්සේ තමයි සත්‍යයට දොරයි. මේකයි සර්වඥාන්ති කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් ඇද්දක වහගන්න කියලා. ඒ ඒ ඒ ආයතනේ වැඩ නතර කරන්න. ඊගාවට සාත නැති තැනකට යන්න. ගන්ධ සෝත නැති තැනකට යන්න. කතා කරන්නත් එපා කතාවට අනුකම් දෙන්නත් එපා. කය මිසරි තිබ පිරමීඩයක් වගේ එහෙම තප්පත් කරන්න. තප්පත් කළාම මනෝ විඥානේ ආසස් ප්‍රසවාසී කියන අවිච්ඡා අනිච්ඡානුක ඉච්ඡානුක කියන පේශි දෙකෙන්ම ක්‍රියාත්මක වෙන හුදු ස්වභාවයෙන් සිදුන වැඩේට හිත තියාගෙන ඉන්නේ කියලා. මේ කට කහනවාට කියන දේවල් නේ. හුඟ දෙනෙක් කියනවා මට කතා කර කර මට ඔසුඹ බල බල මට පුළුවන් භාවනා කරන්න. පුළුවන් නම් හොඳයි. නමුත් මේ වෙන්නේ නැති වෙදකමක් නැතර කියන්නේ. ඒකෙත් ਸਰවඥාන් සදා කරන ඇහ කන දිව නාසය කය මන කියන ඒවයින් කවදාකවත් ඇහෙන් භාවනා පටන් ගන්න එපා. කනෙන් පටන් ගන්න එපා. නාසයෙන් එපා. දිවෙන් එපා. කයින් පටන් ගන්න. ඒ මොකද? මනින්ද කියන්න පුළුවන් නොදරුවෙකුට උනත් වැඩ පටන් අර ගන්න පුළුවන්. ඒ නිසා රූප ධර්මයේ පටන් අරගන්න. ආනේ රූප ධර්මයේ පටන් අරගෙන ක්‍රමයෙන් තමයි තේරෙනවා ආස්වාදයෙන් ප්‍රසවාසය වෙන් කරගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස දෙක තියෙන අතරමැද තේරුම් ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ ගොරෝසු තැනලා සිවුම් තැන දක්වාම යන්න පුළුවන් එහෙම යනකොට ඔන්න සද්දත් අහන්න පුළුවන් ආදී වශයෙන් අර ආනාපානයේ මතින් සමාධිය සතිය ජීවුනට පස්සේ උනාසි කියන සක්මන් කරනකොට රූපත් පෙනෙද්දි සක්මන් කරන්න පුළුවන් දෙ කියලා බලපන් සද්දත් ඇහෙද්දි සක්මන ගන්න පුළුවන් දෙ කියලා බලපන් කියලා පොඩි පොඩි වැඩ ටික ටික ටික ටික වැඩ මේක හරියට අර කවුරුත් නැති තැනකට අණ ගන්න ගිහිල්ලා ඩ්‍රයිවිං ලයිසන් එකක් අරන් දෙන්න සෙනඟ නැත්නම්කදී පාරේ ලර්නින් පුරුදු කරනවා. පුරුදු කරලා ලයිසන් එක දුන්නාට පස්සේ සෙනඟ නැති පාරවල වල ඉතින් හැමදාම ඩ්‍රයිවිං කරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ නේ. Tamanට ඕන දැන්ට යන්න එපා. එතකොට මිනිස්සු හම්බෙන්නේ. ඉතින් කිව්වොත් එහෙනම් මට බෑ මම ලයිසන් ගත්තේ සෙනගනති පාරක ඒ නිසා මට පුළුවන් නම් ඩ්‍රයිවිං කෝස් එකක් දෙන්න සෙනගනති පාරක කියලා. ඉතින් ගොඩක් කලින් ඉන්න වෙනවා Tamante ඒ මේ මේ අවස්ථාවක් කරගන්න. නමුත් එයා දැනගන්න ඕන සෙනඟ නැති තරක මේක පුරුදු කරාට අඩු ගෑස් ප්‍රමාණයක් තියලා හිමීට වාහනේ ගෙනියන්න පුරුදු කරාට ඔය හිමීට යන්න ඕන නිසා නෙවෙයි වාහනයක් අත් ඉක්මනට යන්නයි. නමුත් වැඩේට බැසට පස්සේ පොලක් කරා බස් හෝල්ට් එකක් කරා වාහනයක් ගෙනියන්න ගියාම කොච්චර බාධක තියෙනවද? මොකද මේ මිනිස්සුින්ද වෙන වෙන වැඩවල Taman දෙපා එක හප්පන්න නැතුව ගෙනගන්න. එතකොට අපි අහුවොත් එහෙම යම් කිසි ප්‍රයිව කෙනෙක් ඉන්න එයාට පුළුවන් සෙනඟන දිවාහනේ පමණ එයාද වඩා සුද්ධ හොඳ එතන සෙනඟ මැද ඉන්න සෙනඟ තියෙන වාහනේ පාරක වාහනේ ගෙනියන්න පුළුවන් කෙනාද කියලා අහුවොත් පොට්ටේ කුණක් අත ගාලා කියනවා සෙනඟ තියෙන තැන ගෙනියන එක නදක්කා ඒක තමයි සතිය ආස්වාද ප්‍රසවාසයෙන් පටන් ගත්තට සක්මණේ ඊට පස්සේ අභියෝග ටිකක් එනවා ඒකට ආස්වාද ප්‍රසවාසයෙන් හොඳට මේක තහවුරු කරගත්තා නම් සක්මනේදී ඔන්න ඔය කමක් නැව ටිකක් ඔය රද්දාපුදී වේදනාපුදී කියලා ගත්තොත් යම් ප්‍රමාණයක් ස්ථාවරකමක් ගත්තොත් ඒ බුද්ධට ඊගාව අභියෝග ගන්න පුළුවන් එදින්දා වැඩ කරනකොටත් ප්‍රෝවිජනයක් සලකලා වැඩ කරනකොටත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සතිය ඇති කරගන්න. ආන්න ඔය විදිහට මේ ක්‍රමික වර්ධනයක් කියන වැඩේ සර්වචනාංශේ ප්‍රකට තැනින් පටන් ගන්න කියන අදහසයි මේ දෙන්නේ. ඒ ප්‍රකට තැනින් පටන් අරගත්තත් මුලදී ආනාපානී කෙරුවත් කායේන්ද්‍රිය හිත තිබ්බත් වායෝ පොට්ටබ්බ ධාතුව ගැන ඉස්සරහින් යන අරමුණු කරන භාවනා කරත් මේවා එකකවත් විස්තර දැනගන්න නෙවෙයි පටන් ගන්න. දැනගන්නත් බෑ. දැනගන්න පුළුවන් කමක් තාම හිතේ එකලසක් ඇවිල්ලා නැහැ. නමුත් ඒක මේ ආරම්භය විතරයි. ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න එක විතරයි. ඊට පස්සේ ඩ්‍රයිවිං පටන් ගන්නවා. පටන් අරගෙන යනකොට ඔන්න ඊට පස්සේ ඒ බුදුලෙට මේ බණ ඇහුවට පස්සේ අපි කියන චිත්‍රපටිය බලනවා කියන්නේ. චිත්‍රපටය බලන්න ගියත් එහෙම මොකද වෙන්නේ මොන්නම චිත්‍රපටියක් රසයක් අපිට එන්නේ නැහැ අපිට තේරෙන පටන් අර ගන්න රූප බලනකොට සද්ද ඇහෙන්නේ නැහැ ඕක ටෙස්ට් කරන්න හදනකොට චිත්‍රපටි බලන්න හම්බ වෙන්නේ නැහැ ඕකයි හොඳට භාවනා කරගත්තොත් ටෙලිවිෂන් එකේ කාට ගිහලා හිටියට මොන්නම පණිවිඩයක් අත් වෙන්නේ කවුරුකට කකරට ගහන්න කරලා බලන්න හිටලා තේරුම් ගන්න මේක පටන් අරගත්තොත් ඒ අන්තර්ගතේ මොනවාක්වත් Taman දෙන්නේ නැහැ මොකද මේ පුද්ගලයා ඉන්නේ මේ යාන්ත්‍රණය බල බල මේ ශබ්දෙන් රූපෙන් ගන්ධෙන් රසයෙන් මේක පයින්නකොට ඔත්තු බලන්න ගිය මිනිස්සේ කොහාටද මේක එහාට වැට පණින්නේ කියලා බලන්න හදනවා වගේ කවදාකවත් Tamange හැමෙන් එහාට යන්නේ නැහැ. මේ ඉදුරන් ඔලම හිත පවතිනකොට ඒ මනසට බැන්නත් <clears throat> ස්තුති කරත් නිකම්ම නිකන් කැම්බැල්ලක් විතරයි.